අවසරයි වාසනාවන්ත ස්වාමීන් වහන්සේලා අද උදෑසන මේ මිදිරි පාන්දරම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති සූත්‍රය හා ඒ අන්තර්ගත වෙන කරුණු ඊයේ දින අපි සාකච්ඡා කළා ආනාපාන සති භාවනා කරන ඒ භාවනා යෝගියා යම් යම් ඇලීම් වලට ගොදුරු වෙනවා. එයා මාර උගුල් වලට අසු වෙනවා. එසේ ගොදුරු වෙන අසු වෙන ඒ ඇලීමේ ස්වභාවයන් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒකේ යම් යම් අවස්ථා අපි තේරුම් ගත්තා. උදාහරණ උපමා වලින් අපි ඒ කාරණා වටහා ගත්තා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඇලීමේ ස්වභාවයෙන් අනිත් පැත්ත.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 එයා දුකෙන් ඉන්නේ, කරදරෙන් ඉන්නේ. ගොඩාක් දුරට වේදනාවක් විඳිනවා එයා. එනනම් මේ දුකටපත් කරවන දුකට උරුමකම් කියන මේ ගැටීමේ ස්වභාවය ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලනකොට අපට පෑදිලා පේන මේක බලාපොරොත්තුවක් මත ඇති වෙන ධර්මතාවයක්. අත්තකිලමතාන යෝගී ධර්මතාවයක්.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 බලාපොරොත්තු ඇති වෙන්නේ ලැබෙන්නේ නැති එකක් කෙරේ. ලැබෙන දෙයක් කෙරේ බලාපොරොත්තු ඇති වෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. හේතු ඒක ලැබෙනවා නම් එයාට ඒ ගැන ඉතන්න කාලයක් නැහැ. භුක්ති විඳිනවා මිසක්. එහෙනම් යම්කිසි කෙනෙකුට රස්සාවට ගියාම රුපියල් 5000 හම්බෙනවා නම් ඒ 5000 ගැන එයා බලාපොරොත්තු වෙන්න හේතුව එයා දන්නවා මාසෙ අන්තිමට එනකොට මේක කොහොමවත් ලැබෙනවා.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 යන ස්වභාවයකින් පවතිනවා එහෙනම් ස්ථිර නැති ලෝකයේ අපි අස්ථිරව ජීවත් වෙනවා එහෙනම් අස්ථීර වෙච්ච මේ භවයේ අපි ඇයි අපි ස්ථීර කරගන්න උත්සාහ කරන්නේ? හැමදේම අනිත්‍ය නම් ඒ අස්ථීර වෙච්ච ලෝකයේ ස්ථීර වෙන්න වෑයම් කරන එක මෝඩකමක් නම් ඒ අස්ථීර ජීවිතයක් තුළ ඉඳගෙන ස්ථීරත්වය ගොඩනගන්න අදන එක ඊට වඩා ලොකු මෝඩකමක්.